දහට වන පරිච්ඡේදය අනාථ පිණ්ඩික උදෑසන විරාමයේදී අනුකාරක කමිටු සමාජිකයෝ මුණ ගැසෙති හැම අයෙක් ළඟම කුඩා රෙදිමල්ල බැගින් නැත ඒවායේ අමතර සිවුරු දෙකක්ද අඳනයක්ද හිස මුඩු කිරීමට දැලි පිහියක්ද නූලක් හා ඉදිකටුවක්ද දිය පෙරණයක්ද සිවුරු පටියද දිය බීමට බඳුනක්ද බැගින් වෙයි. මේ හැරෙන්නට හැම අයෙක් ළඟම පාත්‍රයක්ද ඇත. මේ ඔවුන් සතු සියල්ලයි පෙර ගේ දෙවියේදී ඔවුන් විඳි සැප සම්පත් හා සසඳා බලන විට මේ සියල්ල ඊටාම අල්පය. අප දානෙන් පසු ඉක්මනින්ම පිටවන බව මට ආරංචි පොන්න හිමි මහා කච්චායන හිමිට පවසයි. කාල සහ ඔහුගේ බිරිඳ සුජාතාව පැමිණ අපව කඳු පාමුල ඇති ඔවුන්ගේ මන්දිරයට කැඳවාගෙන ආවේ. මා හිතන්නේ දවස් කිහිපයක් විවේක ගැනීම අප හැමදිනාටම හොඳය කියා. ගුහාවක විසීම භාවනාවට හොඳයි. නමුත් මට හිතෙන්නේ අපි හැමෝටම වෙනසක් අවශ්‍යයි කියලා. කාලත් සුජාතාත් අපට ඔවුන්ගේ නිවහන දෙන්නේ කොතරම් කරුණාවකින්ද දින දෙකකට සංගායනා කටයුතු නතර කරන්නට මහා කස්සප හිමි තීරණය කළේ රහතුන් වහන්සේලා 500 නමටත් අනෙක් අත් උදව්කරුවන්ටත් සංගායනාව හා සම්බන්ධ හැම දිනටම සුළු විවේකයක් අවශ්‍ය වූ බැවිනි. සභාව ඇරඹී දැන් සති කිහිපයක් ගෙවී ගොසිනි. මෙතෙක් එකම දවසක්වත් විවේකයක් නොවිය. බොහෝ රහතුන් වහන්සේලා වේළුවනේට වඩිති. මෙහිදී ඔවුන්ට හුදකලාව භාවනා කරන්නට ඉඩ පහසුකම් සැලසෙයි. මේ දින දෙක තුල අනුකාරක සභාව තම පියා හා බුදු හිමියන් අතර වූ මිත්‍රත්වය පිළිබඳ කතා කරන බව කාල අජාතසත්තු රජුගෙන් දැනගත්තේය. මහා කස්සප හිමියන්ගේ අවසර පරිදි කාල හා බිරිඳ මේ සභාවට ඇරියුම් ලැබූහ. එපමණක්ද නොව ඔවුන් ඇසින් දුටු කාරණා හෙළි කරන්නට අවස්ථාවක්ද සලසා දුනි. කාල සහ බිරිඳ සුජාතාත් ඔවුන් උපන් හැදී වැඩුණ සැවැත් නුවරම විසූ නමුත් කාලගේ ව්‍යාපාර කටයුතු වලින් අඩක්ම කෙරුණේ රජගහ නුවරය. ඒ නිසා ඔහු ඒ අගනා සුව පහසු ඇති මන්දිරයක් නිමවා තිබුණේය. ඒ හැරෙන්නට රජගහනුවර ඔහුගේ බොහෝ නෑදෑයෝද වෙති. ඔහුගේ පියාණන් විවාහ වූයේ රජගහනුවර ධනවත් වෙළෙන්දෙකුගේ සහෝදරියක සමගයි. කාලට බොහෝ ඥාති සොයුරු සොයුරියෝ සිටි අතර රජගහනුවර ඔහුගේ ව්‍යාපාරද සරුවිය. හැකි හැම විටම ඔහු ඒ කල්ගත කළේය. වසර ගණනාවක සිට සුජාතා වේහාර කන්ද බෑවුමෙහි ඇති සප්ත පරණි ගුහාව අසල වූ උණුදිය උල්පත්වලට එන්නීය. ඇය ඒ අසල මහා මන්දිරයක් තනවන්නට තම සැමියාව උනන්දු කර වූයේද උණුදිය උල්පත්වල දියනෑමට හා පාතනිම්නී සිහිල් පවන් විදින්නට ආශා කළ බැවිනි. ඔවුන් මේ මන්දිරයට පැමිණියේ වසරකට තුන් හතර වතාවක් පමණක් වුවද එහි නඩත්තු කටයුතු මනාව සිදුවිය. අනුකාරක සභාවේ රහතුන් වහන්සේලාට මේ මැදුර බාර දුන්නේද උන්වහන්සේලාගේ සුඛ විහරණය සඳහාමය. එබැවින් ඔවුන් දෙදෙනාටද මෙහි සිදුවන සාකච්ඡා සඳහා සහභාගී වීමට හැකිවිය. කාල හා සුජාතා දානේ පිළිල කළහ. රැස්වීම් ශාලාවට නුදුරුව කෝඩාරම් තනවා තිබිනේ. ඒවායේ පැදුරු වෙලා රඹපත් අතුරා මල් ගවසා තිබිනේ. එහි පැදුරු බුදු හිමියන්ගේ ප්‍රභාව හා රශ්මි මාලා සිහිගන්වන ෂට් වර්ණයෙන් උපවත් විය. ඒවා මුළු ශාලාව පුරා දේදුණු හැඩයෙන් යුතුව අතුරා තිබිනේ. දන් පිළිගන්වන සේවක සේවිකාවන්ගේ ඇඳුම් පැළඳුම්ද එසේම වර්ණවත් විය. කාල හා සුජාතා අමුත්තන්ට පිළිගන්වන්නට අගනා නව රෙදිපිලි ගෙනවිත් තිබිනි. කපුරු සුවඳින් සුවඳවත් වුන පෙට්ටගම් තුල අලුතින් මසන ලද කොමු පිලිහා සේද මිශ්‍රෙන් කළ රන් පැහැ සිවුරු තැන්පත් විය. දාණයෙන් පසු හැම රාතුන් වහන්සේ නමකටම සිය දෑතින් සිවුරු පිළිගන්වන්නට යුවල සිතූහ. එයින් පසු භික්ෂූන් වහන්සේලා මන්දිරයට වඩම්මාගෙන යනු ලැබීය. අද දාන උත්සවයෙන් පසු අප දින දෙකකුත් රාත්‍රී දෙකකුත් සංගායනාවෙන් මතකට ඈත් වෙනවා. මගේ කැමැත්ත නම් උන්වහන්සේලා හැමදෙනාම ටිකක් විවේක ගත යුතු බවයි. ඊට පසුව නැවුම් ඕ උද්‍යෝගයකින් පෙරලා ඇවිත් ඉතිරි කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන්. ඒත් අනුකාරක සභාව කාලගේ gederදී දිගටම රැස් වෙනවා. යයි මහා කස්සප හිමි පවසයි. අනතුරුව අනුකාරක කමිටුව රැස් වූ අවස්ථාවේදී ආනන්ද හිමියනි ඔබ වහන්සේ අද කොටස ආරම්භ කරන්නේ බුදු හිමියන් ධනය ගැන දේශනා කළ සූත්‍රයකින් නේද මහා කස්සප හිමි විමසයි එහෙමයි ස්වාමීනි පවසමින් ආනන්ද හිමි කතිකාසනයේ වෙතට පැමිණ වාරුවට හිඳගෙන කෝසල සංයුක්තය විස්තර කරන්නට සැරසෙයි. වරක් බුදුන් වහන්සේ හමුවට එන කොසල් රජතුමාට මහරජ මේ මධ්‍යානයේ කොහේ සිට එන්නේද බුදුන් වහන්සේ ඇසූසේක. එවිට කොසල් රජු බුදු හිමියනි සවැත් නුවර දරුවන් නැති සිටුවරේ අන්තිම කැමති පතක් නොලියාම මිය ගිහින් ඒ උරුමයක් රහිත වස්තුව මාලිගාවට ගෙන යාමට ආවෙමි. 80 ලක්ෂයක්ම රත්රන් තිබුණා. රෙදීගෙන කවර කතාවක්ද? නමුත් මේ ගෘහපතියා කෑවේ නියුඩු හාලේපත් ඇන්දේ හන කෙන්දෙන් කළ රෙදි කැබිලි තුනක් විතරයි. ගමන් ගත්තේ කෑලි එහෙම් මෙහෙන් ගැට ගැසූ කබල් කරත්තේකයි. රජතුමා පැවසුවා. මහරජ ලෝභකමින් ඉපිලී ගිය මෝඩ මිනිසෙකු බොහෝ වස්තු සම්පත් රැස් කළත් තමාවත් සතුටු නොවේ. සෑහීමකටපත් නොවේ. තම මව පියා හෝ බිරිඳ දරුවන් හෝ සේවකයින් අතවැසියන් මිතුරන් හෝ ඇසුරු කරන්නන් සතුටු නොකරයි. දෙව්ලොව සැපපතමින් හෝ පින් කරන අටියෙන් හෝ තවුසන්ට හෝ බමුණන්ට හෝ පූජාවක් නොකරයි. ඔහුගේ වස්තු සම්පත් හරි හැටි පාවිච්චි නොකරන හේයින් රජුන් හෝ සතුරන් හෝ ගෙන යති. නැත්නම් ගින්නෙන් හෝ දෙවී යයි. ගන් වතුරට හෝ හසු වී ගසාගෙන යයි. මේ හේයින් මහරජ හරි හැටි උපයෝගී කර නොගන්නා වස්තුව සියල්ල අපතේ යයි. නමුත් මහරජ නුවණැති ත්‍යාගවන්ත මිනිසෙකු විසල් වස්තුව ලැබූ කල්හි තමාද සතුටටපත් වෙයි සෑහීමකටපත් වෙයි තම මව පියා බිරිඳ දරුවන් හා සේවකයන්ද අතවැසියන්ද මිතුරන් හා නෑදෑ හිතවතුන්ද සතුටු කරයි දෙව්ලොව සැප ලැබීමට හා පින් කිරීම වශයෙන් තවුසන්ට හා බමුණන්ට පුද පූජාවන් කරයි ඔහුගේ වස්තුව හරි හැටි පාවිච්චි කරන බැවින් එය රජුන් හෝ සතුරන් හෝ ගෙන නොයයි. එය ගෙන්නෙන් නොදෙවෙයි. ගන් වතුරට හසු නොවේයි. එසේම මහරජ හරි හැටි යොදා ගන්නා වස්තුව අපතේ නොයයි. පාළු තැනක සිහිල්දිය කිසිවෙකුත් පානය නොකර සිඳී යයි. මෝඩයෙකු ලබන වස්තුව තමාද අගේ නොකරති. වෙන කිසිවෙකුටත් පලක් නොවේයි. නමුත් නුවණැතියෙකු ලබන වස්තුව තමාගේ යුතුයකම්ද ඉටු කරයි. දෝෂාරෝපණයෙන් තොරව දෙව්ලොව ඉපදෙයි. ආනන්ද හිමි සූත්‍රය අවසන් කළ විට කතිකාසනයෙන් බැසීමට සෝපාක හිමි උදව් කරයි. අනතුරුව වැඩිහිටි භික්ෂූන් වහන්සේලා සමගම ආනන්ද හිමියන්ද දාණයට වඩිති. කාල සුජාතා හා ඔවුන්ගේ සේවක පිරිස භික්ෂූන් වහන්සේලාව පහතින් හරිත පැහැණින්නේ පෙනෙන විසල් මන්දිරයේ වෙත වඩම්මාගෙන යති. මැදුරේ මැද මිදුලෙහි පිහිටි දිය තටාකෙන් හා වතුර මලෙන් නැගෙන හඬ මන්දිරයට ඇතුළු වන රහතන් වහන්සේලා පිළිගන්නට මෙන් හඬ ළඟයි. ගරු ස්වාමීන් වහන්ස ඕනෑම විටක තමුන්ගේම නිවහනක්සේ සලකා මෙහි වැඩහිඳින්න. අවශ්‍ය දෙයක් ඇත්නම් අපහට දන්වන්න. නැත්නම් අපේ නිවහන බලාගන්නා බාල හට කියන්න යැයි සුජාතා පවසයි. උස මහත සිරුරෙන් යුතු බාල දනින් වෙටි හිස බිම තබා භික්ෂූන් වහන්සේලාට වඳී. අනතුරුව නැගිටින ඔහු බිම් මහලේ ඇති විසල් ශාලාවට හැමදෙනා වහන්සේවම කැඳවාගෙන යයි. ඒ ශාලාව දහවල සාකච්ඡා සඳහා පිළියෙල වී තිබිනි. විශාල ශාලාවේ මැද වටේට කවයක ආකාරයට තබා ඇති සේද මෙට්ට මත භානක භික්ෂූන්ද අනුකාරක සභා සමාජිකයෝද හිඳගනිති. අද සාකච්ඡාව ආරම්භන්නේ කවුද? යයි මහා කස්සප හිමි විමසයි. මොහොතකුදු වූ පමා නොවේ ආනන්ද හිමි කතා කරයි. අනාථ පින්ඩික සිටුතුමා දිගු කලක සිට බුදු හිමියන්ගේ මිතුරෙකු වුණා. මමත් සාරිපුත්ත හිමියනුත් අවසන් මොහොතේ ඔහු ළඟ හිටියා. ඔහු බුදු හිමියන් හමුවට ආ හැටි කියන්නට මට අවසරයි. රහතන් වහන්සේලා කාල හා සුජාතාද ආනන්ද හිමියන්ට පූර්ණ අවධානය දෙති. අනාථපිණ්ඩික සිටුතුමා බොහෝ විට රජගහනුවරට පැමිණියා. ඔබේ මලනුවන් හා පියා රජගහනුවර මෙන්ම සැවැත් නුවරත් වෙළදාම් කළා. එහි ප්‍රතිඵලයක් නිසාම දෙදෙනාම ඊටාම ධනවත් වුණා. එක් වතාවක ඔබේ පියා ගැල් 500ක් රැගෙන රජගහනුවරට ආවා. නුවරින් ගම් 8ක් දුරදී පුරුදු පරිදි ඔහු ඔබේ මලනුවන්ට පණිවිඩයක් ඇව්වා. ඔහු එන බව සැලකරන්නට සාමාන්‍යයෙන් ඔහු නුවරට එන විට විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනවා. නමුත් මේ වතාවේ ඔබගේ පියාගේ රථ රජගහනුවරට එන විට ඔබේ මයිලනුවන් පෙනෙන අසලකවත් සිටියේ නැහැ. ඔබේ පියාට මෙය ප්‍රහෙලිකාව. ඔබේ මයිලනුවන්ගේ මන්දිරයට ගිය විට පියා දුටුවේ තම මිතුරා විශේෂ උත්සවයකට ලෑස්තිවන ආකාරයයි. ඔබේ මයිලනුවන් ඔහුව හරියට දැක්කේවත් නැහැ. කොහොමද සහෝදරය සනීපෙන්ද? කියා යන්තම් ඇසුවා විතරයි. ඔබේ පියාට මොනවා කරන්නදැයි තේරුමක් නැතිව ගියා. ඔබේ මයිලනුවන් පසුවදා මහා දාන උත්සවයකට කටයුතු කරගෙන ගියා. ඔබේ පියා සිතුවා කාගේ හරි මංගල උත්සවයකට ලකලැහැස්ති වෙනවා කියා. ඒ නැත්නම් බිම්බිසාර රජතුමා මාලිගයට එනවා ඇති කියා. එවිට ඔබේ පියා ඇසුවා මා එන විට වෙනදා හැමදේම අත්හැර මා පිළිගන්නවා. අද ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔබේ මයිලනුවන් පිළිතුරු දුන්නා හෙට මහා දාණයට මන් ලෑස්ති වෙනවා. බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාට හෙට දානයකට ආරාධනා කළා කියලා කාල සංසුන්ව විනීතව ආනන්ද හිමියන්ට කතා කරයි සමා වෙන්න ස්වාමීනි මේ කොටස මම කියන්නම්. මගේ පියා මේ සිද්ධිය අඩුම තරමින් දහස් වතාවක්වත් මට කියලා ඇති. ආනන්ද හිමි හිස සලද්දී කාල කතා කරයි. මගේ පියාණන්ට බුද්ධ යන වචනය ඇසුණාම ඔහුගේ මනසේ පමණක් නොවේ මුළු සිරුර පුරාම යමක් දුව යනු ගතියක් දැනුණාලු. ඒ සතුට අප්‍රමාණව මුළු ජීවේ පුරාම දැනුණ බව ඔහු මට කීවා යැයි කාල සිය මතකය ආවර්ජනය කරයි. ඉතින් මගේ පියා ඇසුවා මිත්‍රය ඔබ බුද්ධ කියලද කීවේ. මගේ මයිලනුවන් ඔව් කියා පිළිතුරු දුන්නා. මගේ පියා තුන් සැරයක්ම එකම ප්‍රශ්නය ඇසුවේ යම් බලවේගයකින් තල්ලු වෙලා වගේලු. තුන් වතාවක්ම මගේ මයිලනුවන් ඔව් කියා පිළිතුරු දුන්නලු. සාමාන්‍යයෙන් මෙහෙම අවස්ථාවකදී මගේ මයිලනුවන් මා පියාණන්ගේ මේ අමුතු ස්වභාවයට කැළඹෙන්න ඉඩ තිබුණා. නමුත් එදා එහෙම වූයේ නැහැ. ඔහු එදා මුළු සිහියම යොදවා සිටියේ දානය පිළියෙල කිරීමටයි. මේ ලෝකයේ බුදුවරයෙක් පහළ වෙලා ඇති. ඒ නිසයි බුද්ධ යන වචනය අසන්නට ලැබෙන්නේ. යැයි මගේ පියා සිතා මට දැන් ගිහින් බුදු හිමියන් දකින්නට පුළුවන්ද? යයි මයිලනුවන්ගෙන් ඇසුවා. මේ මොහොතේ බෑ මිත්‍රය බුදු හිමියන් වැඩ හිඳින්නේ අමු සොහනක් අසල රෑබෝ වෙලා යන එක අන්තරාදායකයි. හෙට උදෑසනම ගිහින් බුදුන් වහන්සේ දැක වැඳ පුදා ගන්න යයි කියා මයිලනුවන් කීවා. මේ මොහොතේ පටන් මගේ පියා සිතුවේ බුදු හිමියන් ගැන පමණයි. ඔහුට රාත්‍රී කෑම වේල ගැනීම පවා අවශ්‍ය වූයේ නැහැ. බුදු හිමියන් ගැනම සිතමින් වේලාසන නින්දට ගියා. රාත්‍රියේ තුන් වරක්ම අවදිව බුදු හිමියන් ගැනම සිතුවා. පෑන් පෑට මේ ශ්‍රද්ධාව අධික වුණා. හැම වතාවෙම ඔහු හිතුවේ දැන් එළි වුණාය කියා. බුදුන් දකින වෙලාව හරිය කියා. නමුත් හැම වතාවේම ඔහු තේරුම් ගත්තා තවම රාත්‍රී කාලය බව. තුන්වන යාමේ අවසානයේ අලුයමට ලන්ව අවදි වී මන්දිරයේ සඳලු තලයට ගොස් එතනින් පියමන් කර ප්‍රධාන දොරටුවට ගියා. දැනටමත් දොරවල් ඇරදමයි තිබුණේ. ඒක අසාමාන්‍ය දෙයකි. ඔහු පහළට ගොස් ඊළඟට නගරයේ ප්‍රධාන වීදියට ගියා. නගර ద్వාරයට යන විටත් කළුවර වැටිලා තිබුණේ. නමුත් ద్వාරය විවර වෙලා එයත් අසාමාන්‍යයි. ඔහු බුදුන් වැඩවෙසෙන ඉසව්වට ඇවිද ගියා. මාර්ගයෙන් ඉවත් වුණු ඔහුගේ পায় මල මිනියක ගැටුණා. ඔහුට එහි දුගඳ දැනුණා. ඉස්මොල පවා කඩා ගිය දුගඳක්. ඊළඟට සුනකයන් කැනහිලුන් උඩු බුරන්නට වුණා. හූ හඬ නගන්නට වුණා. ඔහුට බය දෙනුණා. නමුත් බුදුන් වෙත වූ ශ්‍රද්ධාවෙන් ඒ බිය මැඩගෙන ඉදurang සංසුන් කරගෙන බුදු හිමි වැඩ සිටි දිසාවට ගමන් ගත්තා. තමා අසලින් මග පෙන්වන්නෙකු ඇවිදෙන බව ඔහුට දෙනුණලු. මා බියවන්නේ කුමටද? මා යන්නේ බුදුන් දකින්න කියා ඔහු සිතුවලු. යැයි කාල පවසන්නේ සිනහවකිනි. මේ ඇත්තා දුටුවාම මේ සැබවින්ම ඉන්නේ සම්මා සම්බුදුවරයන් බව මා දැනගන්නේ කොහොමද? යයි මගේ පියාට සිතුණා. ඒ වෙලේම ඔහුට හිතුණා කවුරුවත් ඔහුගේ නියම නම සුදත්ත බව දන්නේ නැහැ. කවුරුන් කෙසේ හෝ ඒ නමින් මා ඇමතුවොත් ඒ බුදු හිමියන්ම බව ඔහු සිතුවා. යයි කාල පවසයි. මගේ පියා දුර එනු දුටු බුදු හිමියන් සුදන්ත මෙහි එන්න යයි කියා ඇමතුවා. ඒ නම ඇසෝ සැනින්ම මගේ පියාණන් සතුටින් පිනාදුව ගොස් බුදුන් හමුවේ වැඳ වැටුණා. මලමිනිය පයවැදීමෙන් ඔහු තරමක් කැළඹිලයි හිටියේ. ඒ නිසාම ඔහු ඇසුවේ බුදු හිමියනි හොඳින් සැතපුණාද කියා විතරයි. මේ පවසන කාල මොහොතකට නිහඬ වෙයි. මේ මොහොතේ මා සිටියේ බුදු හිමියන්ට මද පසුපසින් යයි ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ කතා කර කී දෙය මට ඇසුණා. කෙලෙසුන්ගෙන් මිදී සියලු දුක අවසන් කළ රහතුන් වහන්සේලා හැම විටම දිවා රාත්‍රී මනස හා සැහැල්ලුවෙන් තබා ගන්නවා. සැබවින්ම සුවයෙන් නිදා ගන්නවා. උන්වහන්සේ කීවා. ඊළඟට බුදුහිමියන් අනාථ පින්ඩිකයන්ගේ මනස සංසුන් කොට සීලය ගැන කියා දුන්නා. ඔහුගේ මනස සංසුන්ව නිර්වුල්ව තිබෙන බව දැනගත් විට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය කියා දුන්නා. මේ අසා සිටි අනාථ පින්ඩික සිටුතුමා සෝවාන් වුණා. බුදු හිමියනි මා ඔබ වහන්සේ සරණ යමි. ඔබ වහන්සේගේ දහම සරණ යමි. ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාද සරණ යමි යයි ඔබේ පියා කීවදන් මට තාමත් මතකයි මා ජීවත් වනතුරු ඔබේ දායකයෙකු වන්නම් මට පින් රැස් කර සතුට අත්විඳිය හැකි හෙට මා පිළිගන්වන දාණය කරුණාවෙන් පිළිගනු මැනවි යයි කීවා බුදුහිමියන් නිහඬවම ඒ ඇරයුම පිළිගත්තා අධික ප්‍රීතියටපත් වූ සිටුතුමා බුදුන් වැඳ නැගිට තම මිත්‍රයාගේ මන්දිරයට පෙරලා ගියා. ඔබේ පියා බුදුහිමියන්ට දනට ආරාධනය කළ ආරංචිය ඊටාම ඉක්මනින් නගරේ පුරා පුවතක් ලෙස පැතිර ගියා. හැම දිනාම ආවේ ඔබේ පියාණන්ට උදව් කරන්නට. ඔබේ මයිලනුවන්සේම බිම්බිසාර රජතුමාද ආවා. ඔබේ පියා කිසිම මූල්‍ය උදව්වක් ලබන්නට කැමැති උනේ නැහැ. තමාම දාණයට වියදම් කළ යුතු බව කියා සිටියා. නමුත් දාණය පිළියෙල උනේ ඔබේ මයිලනුවන්ගේ મંદિરයේයි ආනන්ද හිමි පවසයි. පසුවදා බුදුන් වහන්සේ රහතුන් වහන්සේලා පිරිවරාගෙන දාණයට වඩින විට මගේ පියා අපමණ සතුටකින් සිටියා. ඔහු බුදු හිමියන්ට සියතින්ම දන් පිළිගන්වා ස්වාමීනි සියලු භික්ෂූන් වහන්සේලාත් සමග වස්සාන සමය සැවැත් නුවර වැඩහිඳින්න යයි කීවා. බුදු හිමියන් පැවසුවා සිටුවරය බුදුරජාණන් වහන්සේලා හුදෙකලා ස්ථානවල විසුමට කැමැති කියා. ආනන්ද හිමි එය පවසන්නේ සිනහවකිනි. මගේ පියා මට පසුව තීරුම් කරලා දුන්නා. ඔහු බුදුන් කී දෙය ඒ මොහොතේම තීරුම්ගත් බව. ඒ මොහොතේ පටන් ඔහු සිතුවේ එකම දෙයයි. බුදුන් වහන්සේටත් භික්ෂූන් වහන්සේලාටත් සැවැත් නුවර සුදුසු ආශ්‍රමයක් නිමවන්නේ කොහොමද කියලා. ඔහු තම වෙළඳබඩු ඉක්මනින්ම රජගහ නුවර දී විකුණා දමා ආපසු ගෙදර එන්නට පිටත් වුණා. එනමග ඔහු හැමදිනාටම කීවා බුදුන් වහන්සේ වෙනුවෙන් ලැහැස්ති වෙන්නය කියා. ඔහු ඔවුන්ට කීවා මල්වතු වවන්න මග දිගට නවාතැන් විශ්‍රාමශාලා නිමවන්න ආරාම ආශ්‍රම නිමවන්න දැනට වැඩිපුර දේ අරන් තියන්න මෙලොවට සම්මා සම්බුදුවරයෙකු පහළ වී සිටිනවා මගේ ඉල්ලීම පිට උන්වහන්සේ මේ මගින් වඩින විට ඔබේ තැනටත් ඒවි කියා ඔහුට සතුට වාව ගන්න බැරි වුණාලු. ඒ බව කාල කියන්නේද සතුටිනි. ඔබේ පියාගේ හොඳ නම නිසා ඔහුගේ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයන් හා කුඩා කල පටන් සිටි මිතුරෝ රජගහ නුවර සිට සැවැත් නුවරට මග දෙපස සුව පහසුකම් සකස් කළා. ඒ සඳහා අනාථ පින්ඩිකකින් සතයෙකුදු නොගෙන ඒ අය මේ කටයුතු වල නියලුණා. ඒ අය විශ්‍රාමශාලා හා ආරාම තනවා නොයෙකුත් අවශ්‍ය කලමනා ගබඩා කළා. අනාථ පින්ඩික මේ අයට කීවා විශ්‍රාමශාලා ගොඩනැගීමට අවශ්‍ය කලමනා පිනට දෙන්නම් කියා. අන්තිමේදී හැමදෙනාම නවාතැන්පලක් සඳහාම ලක්ෂයක් කහවණු වියදම් කළා. යොදුන් 6න් 6ට මේ වගේ නවාතැන් නිම වුණා. මේ වගේ නවාතැන් ස්ථාන 48ක් හැදුනා. මේ ස්ථාන සංවිධානය කළ පසු ඔහු පෙරලා සැවැත් නුවරට ආවේ මහා සංඝරත්නයේ භාවිතයට විශේෂ ආරාමයක් තනවන්නයි අනුරුද්ධ හිමි පවසයි. ඒ තැනු ආරාම හා විශ්‍රාම ශාලාවලින් මා සහ තවත් දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වසර ගණනාවක්ම ප්‍රයෝජන ලැබුවා. මා ඒ හැම තැනකම නවාතැන්ගෙන තිබෙනවා. යැයි උපාලි හිමි පවසයි. මමත් එසේමයි ආනන්ද හිමි පවසයි. ඒ වගේම අනාථ පිණ්ඩික සිටුතුමා සැවැත් නුවර තැන වූ සුන්දර ආරාමය පිළිබඳ ගිනිය නොහැකි තරම් මතක අප හැමෝම ළඟ තිබෙනවා. මා නොඑක් විට කල්පනා කරා ඒ ආරාමය තෝරාගත් තැන කොතරම් උචිතද කියා එය භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට හා භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කැපකොට සුරක්ෂිත කිරීමට ගත් වෑයමට අපි සිටුතුමාට ඊටාම කෘතඥ වෙනවා. මගේ පියා යමක් කරන්නට අරමුණු කරගත්තොත් ඒ සිත වෙනස් කරන්නේ නැහැ. යැයි කාල පවසන්නේ සිනාසෙමිනි. පසේනදී රජුන්ගේ පුතු වූ ජේත කුමාරයා රටේ ඉතා බලගතුවයි. ජේත කුමාරයාගේ උයන ආරාමයට සුදුසුම ස්තැන කියා පියා තේරුම් ගත්පසු ඔහු කුමාරයා මුණගැසින්නට වහාම ගියා. අවාසනාවකට වගේ කුමාරයා කීවා උයන විකුණන්නේ නැහැ කියා. කුමාරයා සොබාදහමට ඊටාම ආදරය කළා. නමුත් මේ උයනේ වැඩි වේලා ගත කළේ නැහැ. එහි කිසිම ගොඩනැගිල්ල තනා තිබුණෙත් නැහැ. මගේ පියා ඊටාම ධනවත් බව කුමාරයා දැන සිටියා. ඉතින් සමහර විට හැකිතරම් කහවණු ලබා ගන්නට කුමාරයා ගණන් උස්සන්නටත් ඇති. මා විශ්වාස කරන විදිහට කුමාරයා ඔබේ පියාට කීවා ධනවත ඔබ මුළු උයන පුරාම කහවණු වැතිරුවත් මේ උයන දෙන්නේ නම් නැහැ කියා බක්කොළ හිමි මතක් කරයි. "ඔව්, එහෙම තමයි ඔව්" කීවේ. මගේ පියා කුමාරයාගේ මේ කියමන ප්‍රයෝජනෙට අරන් කීවා "කුමාරයාණෙනි, ඔබ වහන්සේ මේ උයන විකිණීමට දැන් ගණනක් නියම කළා" කියා කුමාරයා කීවා "මම මගේ උද්‍යානය විකිණීම ගැන කිසිවක්ම පළ කළේ නැහැ" කියා මෙය උණුසුම් විවාදයක් වෙලා අන්තිමේදී මගේ පියා තීන්දුවක් ගැනීමට මෙය ඉහළ අධිකරණයට ගෙන ගියා. විනිසුරුවරුන් බොහෝ දුරට කල්පනා කරලා මගේ පියාට වාසි වන විදියට තීන්දුවක් දුන්නා. මොහොතක් හෝ පමානොවේ මගේ පියා තම භාණ්ඩාගාරයේ තිබුණු කහවණු ගැල්වල පටවා උයනට ගෙන ආවා. ඒවා ගෙනවිත් උයන් බිම පිරෙන්නට ඒවා ඇතිරුවා. එදින මම මේ දසුන බලන්නට ගියා. එය විශ්වාස කරන්නට බැරි දසුණා. එතන කොයිතරම් පිරිසක් හිටියාද කියලා ඔබ වහන්සේලා සැම දන්නවානේ. ඉතින් නිකමට සිතන්න අක්කර ගණනාවක් කුරාම ක්‍රන් කහවණු වලින් වැසී තිබෙනවා. හිරු බැබලෙනකොට ඒ දිහා එක එල්ලේ බලන්න බෑ. දැස් නිලංකාර වෙනවා. යයි කාල පවසයි. නමුත් මුළු උයනම වහන්න බැරි වුණානේ උපාලි හිමි පවසයි. ඒක ඇත්ත. යැයි කාල පිළිතුරු දෙයි. උයන් දොරටුව ළඟ කුඩා කොටසක් වසන්න කහවණු මදි වුණා. ඉතින් මගේ පියා සේවකයන්ට අනකලා තවත් කහවණු රැගෙන එන ලෙස ඒ මොහොතේ ජේත කුමාරයා අසුපිටින් මේ දිලිසෙන දසුන බලන්නට ආවා. මට විශ්වාසයි කුමාරයාගේ දැස් පවා නිලංකාර වෙන්න ඇති. ඔහු අසුපිටම මුව හයාගෙන බලා සිටියා. ඊළඟට hina වෙන්න පටන් ගත්තා. මොහොතින් මොහොත ඒ මුහුණ දීප්තිමත් වුණා. මේට පෙර කිසි කෙනෙක් මෙවන් රන්වන් උයනක් දැකලා නැහැ. කිසි කෙනෙක් ඊතරම් මුදලක් වැය කරනවා දැකලාත් නැහැ. ඒ දසුරින් කුමාරයාට තමා වරදක් කරනවාය කියා හැඟීමක් ඇතිවන්නට ඇති. පසුව ඔහු මට කීවා ඒ මොහොතේ ඔහු මගේ පියාගේ ශ්‍රද්ධාවත් ඒ උතුම් කටයුත්තත් ගැන හිතුවාය කියා. ඔහු මගේ පියා අමතා කීවා අනාථ පින්ඩික ඇති ඇති කරුණාකර තවත් රන්කාවනු අතුරන්න ඕනෑකමක් නැහැ. මෙතන උස් තොරණක් මගේ වියදමින් කරන්න මට ඉඩ දෙන්න. කියා අනාථ පිණ්ඩික සිටුතුමාට සැබවින්ම කුමාරයාගේ කැමැත්තට ඉඩ දෙන්නට අවශ්‍ය නැහැ. ඔහු ළඟ ඇතිතරම් කහවණු තිබුණා. ඒ බිම් කඩ වසා අතුරන්නට. එහෙම කළානම් මා මාපියන්ට තිබුණා කියන්නට මේ ద్వාර තොරණත් මේ ආරාමයත් සියල්ලම බුදුන් වහන්සේට හා භික්ෂුන් වහන්සේලාට පූජා වෙන්නේ තමාගෙන්මය කියා. නමුත් ඔහු තුල වූ බුදුන් වහන්සේ පිළිබඳව තිබූ ශ්‍රද්ධාව කොයිතරම් දෙයත් ජේත කුමාරයා මෙයට සම්බන්ධ කර ගැනීමෙන් බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය වඩාත් මිනිසුන් අතර ජනප්‍රියව ප්‍රචලිත වන බව වැටහි කුමාරයාගේ මේ යෝජනාවට අවනතව ඔහු ඒ ඉදිරි ద్వාරය වාහල්කඩ ආරාමයේ වෙනුවෙන් නිමවන්නට ඉඩ සැලසුවා එසේම කුමාරයාට ගෞරවයක් වශයෙන් මේ ආරාමයට ජේත වනාරාමයයි නම් කළා යයි ආනන්ද හිමි පවසයි. මෙහි සැලැස්මට කපිලවස්තුවේ අපේ මාලිකාවල්වත් සම කරන්නට බෑ. අනාථ පින්ඩික සිටුතුමා කපා දැමුවේ කපන්නට අවශ්‍ය වූ ගස් ටික පමණයි. හැකිතරම් අවට ගසින් සෙවන් හා සිසිල ලැබුණා. බුදුන් වැඩ සිටි ගඳ කෙලිය තමා මේ මුළු සැලැස්මේම මධ්‍යය. ඒ අවට දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට විසුමට විහාරයන් නිම වුණා. මෙහි භික්ෂූන් වහන්සේලාට රැස්වීමට හැකි පැතලි වහල් තල සහිත රැස්වීම් ශාලා තිබුණා. තවත් ගබඩා කිරීමට හැකි කුඩා ගොඩනැගිලිද වැසිකිලිද සක්මන් මළුද මද සිහිල් දිය හා උණු දිය නාන කාමරද දිය තටාකද මණ්ඩපද මේ උයන් පෙත පුරාම තැන තැන තිබුණා. සිටුතුමා කිසිම මසුරුකමක් නැතිව වියදම් කළා. බුදු හිමියන්ටත් භික්ෂූන් වහන්සේලාටත් සුව පහසුකම් වලින් කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. යැයි පොන්න හිමි පවසයි. ඔබේ පියා මේ බිම් කොටස සඳහා කෝටි 18ක් වැය කළා. ආරාමේ තැනීමට තවත් කෝටි 18ක් වියදම් කළා. එය රන් කහවණු මිලියන 360කට සමානයි. වෙන කිසිම කෙනෙක් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මේ තරම් වියදමක් කර නැහැ. ඔහු අතරමඟ මගින් මග දිගටම නිම වූ විශ්‍රාමශාලා ඒ මුදලට ඇතුළත් වන්නේ නැහැ. ඒ වාට ඔහු තවත් රන් කහවණු 4 කෝටි 80 ලක්ෂයක් වියදම් කළා. ආරාමය නිමවා අවසන් කළ පසු සිටුතුමා ඒ බව දන්වන්නට විශේෂ පණිවිඩයක් බුදුන් වහන්සේ වෙත යවුවා. බුදුන් වහන්සේද භික්ෂූන් සිය ගණනක් පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් නික්මුණා. සැවැත් නුවරට යන අතරතුර රාත්‍රියට මග තනවා තිබුණ විශ්‍රාම ශාලාවල නතර වුණා. යැයි ආනන්ද හිමි පවසයි. කාල අපට ජේතවනාරාමයේ මහෝත්සවය ගැන පවසනවාද? යැයි මහා කස්සප හිමි ඉල්ලා සිටී. මගේ පියා සති ගණනාවක් තිස්සේ මේ උත්සවයට ලකලැහැස්ති වුණා. ඔහු පසේ නදී රජු වෙත ගොස් අසා සිටියා. රජතුමාගේ සත් හැවිරිදි දියණිය සුමනා කුමරියට මේ උත්සවයට සහභාගී විය හැකිද කියා රජතුමා අවසර දුන් බැවින් ඒ කුමරිය සිය සේවිකාවන්ද කැටිව මුලින්ම සුවඳ පිණිදිය හා මල් රැගෙන බුදුන් වහන්සේ පිළිගන්නට ඉදිරියට ගියා. බුදුන් වහන්සේ ඒ අයට කළ දහම්මසා ඒ හැමදෙනාම සැනකින් සෝවාන් ඵල ලැබුවා. මට වරම් ලැබුණා බුදු හිමියන් හා භික්ෂුන් වහන්සේලා ආරාමයට වඩම්මාගෙන යාමට මා සමග මගේ තරුණ මිතුරන් පිරිසකුත් පැමිණියා. ඒ අය සැවැත් නුවර ධනවත් වෙළඳුන්ගේ පුතුන්. අපි බුදු හිමියන්ව දොරටුව වෙතටම කැඳවාගෙන ආවා. ප්‍රීතියෙන් උදම්මෝ නගරවැසියන් මල් ඔසවාගෙන දෙපස සැදී පැහැදී සිටියේ බුදු හිමියන් දැක ගන්නට. දොරටුව අසල මගේ පියා අගනා ඇඳුමකින් සැරසී බලා සිටියා. ඒ සමග ඔහුගේ පවුලේ උදවියත් නෑ හිතමිතුරුනුත් සිටියා. ඒ අය සැවැත් නුවර ධනවත්ම උදවියයි. ඒ අතර මගේ සොහොයුරියන් වන චූලා හා මහා සුබද්‍රාත් මගේ මව පුන්නලේකනාත් මුතු මැණික් එබ්බ වූ අගනා උත්සව සලු පිළිවෙලින් සැරසී බුදුන් වහන්සේ දකින්නට බලා සිටියා. මගේ මවත් ඇගේ මිතුරියන් වූ සැවැත් නුවර ධනවතුන්ගේ බිරියනුත් එහි සිටියා. ඒ හැමදෙනාම රන් හෝ රිදි බදුන් පුරවා මිහිරි සුවඳ වර්ග හා වෙනත් පූජා භාණ්ඩ ඔසවාගෙන සිටියා. භික්ෂූන් සමූහය සහ නගර ජනකාය පිරිවරා බුදු හිමියන් ආරාම අභිමුව අසිරිමත් ద్వාරයට පිය තෙබුවා. මුළු වනදහනම රන් ආලෝකයෙන් පැහැපත්ව දිදුලන්නට වුණා. හරියට රන් දිය දහඩා ගලා හෙළුණාසේය. බුදුහිමියන් ගස් වැල් හා ගොඩනැගිලි පසු කර යන විට විනිවිද යන ප්‍රභාවක් උන්වහන්සේ අනුවම ගමන් ගත්තා මා ජීවත් වන තාක්කල් මට ඒ දවස අමතක වන්නේ නැහැ යයි කාල පවසයි මා මගේ නැන්දනියත් ඇගේ මිතුරියනුත් සමග සිටියා සැවැත් නුවර ඒට පෙර හෝ පසුව ඒ තරම් පිරිසක් රැස් වෙනවා මා දැක නැහැ ඒ හැම දිනාම ලස්සනට සැරසී සිටිය නිසාම නොවේ. ඒ අපට හැඟුණ සතුට නිසයි. හැමදේම හැමතැනම ආදරයේ කරුණාවේ නිර්මලත්වයේ රන් පැහැයෙන් දිදුලන්නට වුණා. යයි සුජාතා පවසයි. මේ පිළිගැනීමේ උත්සව අවසානයේ මගේ පියාණන් බුදුහිමියන්ට ලන්ව උන්වහන්සේටත් භික්ෂූන් වහන්සේටත් පසුවදා අප මන්දිරයේ දාණයට ආරාධනා කළා. බුදුහිමි නිහඬව ඒ ආරාධනය පිළිගත්තා. උන්වහන්සේත් භික්ෂු සංඝයාත් පසුවදා දාණයට වැඩිය විට මගේ පියා ඒ හැමදෙනාටම මිහිරිම රසවත්ම භෝජන හා පෙන් පිළිගැන්නුවා. දාණයෙන් පසු ඔහු බුදුහිමියන් වෙතට ගොස් කීවා බුදුරජාණන් වහන්සේ මේ ජේතවනාරාමයේ පිළිගැන්විය යුතු ආකාරය මට පහදා දෙන්න කියා මෙය සියලු භික්ෂූන් වහන්සේලාට පිරිනැමීම උචිතයි බුදු හිමියන් පැවසුවා මේ පැමිණි අයට සේම තවත් සතර දිසාවෙන් පැමිණෙන හා ඉදිරියටත් පැමිණෙන භික්ෂූන් වහන්සේලාට පූජා කරන්න කියා බුදුන් වහන්සේ උපදෙස් දුන්නා. මගේ පියාණන් ඒ ආකාරයට අතපැන්වක් කොට ආරාමය බුදුහිමියන්ට හා භික්ෂූන් වහන්සේලාට උත්සවාකාරයෙන් පූජා කළා යැයි කාල පවසයි. අනාථ පින්ඩික සිටුතුමාගේ මේ දානමේ කටයුතු නිමා වූ පසු බුදුහිමියන් පහත සඳහන් ගාථාව වදාලා යැයි ආනන්ද හිමි පවසයි. එයින් සීතයද ගිනියමද ගොදුරු සඳහා එන සතුන්ගේ උවදුරුද වැළකෙයි. උරගයන්ද කුරුමිනි මී මැසියන්ගෙන්ද සීත සමයේ වැස්සෙන්ද ආරක්ෂාවේ. ගිනියම් උණුසුම් සුරන් හමද්දී එයද වැළකෙයි. සෙවණක පහසුවෙන් හිඳ සිත එකඟ කර භාවනානුයෝගී වන්නට විදසුන් වඩන්නට භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පිදෙන මේ නිවහන ප්‍රධාන දායාදයක්සේ තථාගතයන් අගේති. මේ හේයින් තමාගේම වාග්ය සොයා නොවැණති උගසුන් විසීමට නිවහන් නිමවිය යුතුය. කෑම බීම ඇඳුම් ඉඳුම් හිටුම් ඍජුව මනස නිර්මල වූවයට පිදිය යුතුය. එවිට ඒ අය ඔහුට දහම උගන්වා සියලු පාපයන් දුරු කරයි. ධර්මය දන්නා හිතම මිහිදී බාධක රහිතව නිර්වාණය සාක්ෂාත් කරගනී. ආරාමයේ පිළිබඳ කියන්නට තව එක් දෙයක් තියෙනවා. එයයි පුන්නහිමි පවසයි. බුදු හිමියන් ආරාමයේ නැති විට අනාථ පින්ඩිකයන්ට ඒ අඩුව තදින්ම දෙනුණා. මේ නිසා ඔහු බුදු හිමියන්ට කීවා යම් කිසි වස්තුවක් බුදු හිමියන් සිහිපත් කරන්නට දෙන්න කියා. ආරාමයට පැමිණෙන දායකයන්ටද පුද පූජා පැවැත්විය හැකි මල් හා වෙනත් පූජා කළ හැකි දෙයක් අවශ්‍යයි කියා ඔහු බුදු හිමියන්ට කීවා. එහිදී බුදු හිමියන් ධාතුන් ගැන කියා දුන්නා. නමුත් තවමත් බුදුන් වහන්සේ පිරිනිවන් පා නැති බැවින් හොඳම දෙය බෝධි වෘක්ෂයට පූජා පැවැත්වීම බවත් පැවසුවා. බෝධියට ගෞරව කිරීමෙන් මා නිවන් අවබෝධ කරගන්නට වෑයම් කරද්දී මට සෙවන සැලසූ ඒ වෘක්ෂයට පෘථගුණ සැලකීම පෙන්වනවා. එය තිසරණ සරණ යෑම නියෝජනය කරනවා කියා බුදුහිමියන් පැවසුවා. මහා මුගල්ලාන හිමි ගයාවේ බෝධීන් gediyak බිමට වැටෙන්නට නොදී අල්ලාගෙන එයින් බීජයක් රන් බඳුනක බහාලා වැඩෙන්නට සැලැස්සුවා. මේ බෝපැලය උරුවෙල සිටගෙන આવුත් ආනන්ද හිමියන්ට බාර දුන්නා. උන්වහන්සේ එය ඉදිරි ద్వාර කුළුණ අසල ආරාම භූමියේ පැල කළා. ගරු ආනන්ද හිමියන් පසේ නදී රජුන්ගෙන් ඉල්ලා සිටියා මේකස රාජසභාව ඉදිරියේම රෝපණය කරන්න රජතුමා කීවා මා මෙය රෝපණය කළොත් මගේ කටයුතු වලට විරුද්ධ අය, මගේ උරුමය විනාශ කරන්න සිතන අය, මගේ රාජ්‍යයට අගෞරවය කරන්නට සිතන අය, මගේ සතුරන්ද මෙය විනාශ කරાવી. ඒ නිසා මේ බෝධිය රෝපණය කිරීම අනාථ පින්ඩිකයන්ටම බාර දෙන්න. මේ ආරාමයට මූලිකවම කටයුතු කළේ ඒ සිටුතුමා යයි කීය. අනාථ පිණ්ඩික සිටුතුමාත් බෝපැලේ රෝපණය කිරීම ආනන්ද හිමියන්ට බාර දුන්නා. එයයි පොන්න හිමි පවසයි. අනාථ පිණ්ඩික සිටුතුමා මිය එන තුරුම මේ බෝධිය මුල හිඳ භාවනා කරන්නට කැමැති වුණා. එයින් ඔහු බුදු හිමියන් හා ඇති සම්බන්ධතාව සිහිපත් කරගත්තා. ඒ බෝධි වෘක්ෂයෙන් මගේ පියාණන් තමා ලද සියලු රන්කහවණු මුතු මැණික් වලට වඩා සතුටක් ලැබුවා. යැයි කාල පවසන්නේ දෑසී කඳුළු පුරවාගෙනයි. අද වෙනතෙක් ඒ ගස හැඳින්වෙන්නේ ආනන්ද බෝධිය නමින්. ආනන්ද හිමිහි නැහෙන්නේ මේ ඔහුගේ ගසයයි ඇසෙන බැවිනි. සාකච්ඡාවේ අවධානය තමා වෙතට නොෙන්නට ඔහු සැනකින් කතා කරයි. ඔබගේ පියා මරණාසන්න බව දැනගත් විට ගරු සැරියුත් හිමියන්ට ආරාධනා කර යවුවා ඇවිත් ඔහුව හමුවන ලෙසට බුදු හිමියන්ට කරදර කරන්නට කැමැත්තක් ඔහු තුල තිබුණේ නැහැ මමත් සැරියුත් හිමියන් සමග ඔබේ ආදරණීය පියාණන්ට ධර්මය දේශනා කරන්නට ගියා තමා ජීවත් වූ පින්වත් ජීවිතය ගැන මෙනෙහි කරද්දී ඔහුගේ ශරීරයේ වේදනාව තුනී වී ගියා. පසුව ඔහු නැගිට අවසාන වතාවට අපට දන් පිළිගැන්නුවා. පසුව ඒ රාත්‍රියේම ඔහු මිය ගියා. ශාලාවේ සිටින හැමදෙනාම අනාථ පිණ්ඩික සිටානන්ගේ පින්බර දිවිය මෙනෙහි කරති. කාලත් සුජාතත් Tamanගේ දිනෙත්තර නැගෙන කඳුළු පිසදමති. ඊළඟ දින දෙකෙහි අනුකාරක සභාව බුදු හිමියන්ගේ ජීවිතයේදී අනාථපිණ්ඩික සිටානන් සම්බන්ධ වූ නොයෙකුත් අවස්ථා සිහිපත් කරයි. සන්ධ්‍යාවේ මහා කස්සප හිමි කාල අමතා කතා කරයි. කාල ඔබේ පියා මහා දානපතියෙකුයයි කිව හැකිය. ඔහු කොතරම් දන් දුන්නාද කීවොත් Tamanගේ මුළු වස්තුවම දන් දුන්නා. එය ඊටාම සත්‍යයක්. ලැබුණ හැම අවස්ථාවකම බුදු හිමියන්ටත් භික්ෂුන් වහන්සේලාටත් දාන මානාදීන් සංග්‍රහ කරන්නට ඔහු අතපසු කළේ නැහැ. යැයි කාල පිළිතුරු දෙයි. සැබවින්ම ඔහු කාර්යශූර පුද්ගලයෙකු නිසා යලිත් වස්තුව උපයා ගත්තා. හැමදාම භික්ෂුන් වහන්සේලා සිය ගණනකට දාණය පිළිගැන්නුවා. හැම විටම තම ධනය බුදුරජුන්ගේ යහපතට සුභසිද්ධියට යොදවන්නට ක්‍රම සෙව්වා යැයි බක්කුල හිමි පවසයි. බුදුන් වහන්සේ වරක් අනාථ පින්ඩික සිටානන්ට පහත සඳහන් සූත්‍රය දේශනා කළා. මෙහිදී එය සඳහන් කිරීම අගනේයයි සිතනවා. යැයි කියමින් ආනන්ද හිමි ඒ සූත්‍රය දේශනා කරයි. ඉඳුරන් පිනවීමෙන් සතුටුවන ගිහියන්ට කාලය හා අවස්ථාව අනුව ලබාගත හැකි සතුටු වර්ග හතරක් වෙයි. ලබා ගැනීමේ සතුට, ප්‍රයෝජන ගැනීමේ සතුට, ණය රහිත වීමේ සතුට, දොස් නොඇසීමේ සතුට මේවායි. ලබා ගැනීමේ සතුට නම් කෙනෙක් වෙහෙස මහන්සි වී දෑතින් වැඩකොට දහදිය මහන්සියෙන් උපයා ගන්නා ධනයයි. මෙය සාධාරණ ධනයකි. ඒ ලබාගන්නේ සාධාරණවයි. මේ ආකාරයට හිතෙම සතුටු වෙයි. මෙසේ හරියාකාරව ලබාගත් ධනය භුක්ති විඳින්නේ ගෘහපතියා තම ධනයෙන් පුණ්‍ය කටයුතු කිරීමේදීය. ණය රහිත වීමේ සතුට ඇත්තේ ගෘහපතියා කිසිදු ආකාරයක සොළුවෙන් හෝ කිසිවෙකුට ණය නොවීමෙනි. දොස් රහිත බැවින් සතුට ඇත්තේ හිතෙම ක්‍රියාවෙන් වචනෙන් හා සිතුවිල්ලෙන් දෝෂ රහිත වීමෙනි. ගෘහපතිය ගිහියෙකුට සතුට ලද හැකි ආකාර සතර මෙසේය. ණය රහිත බවෙහි සතුට දැන තවද ලැබගැනීමේ සතුට රස විඳීමේ සතුට විඳින්න ප්‍රඥාවෙන් යුතුව දකින්නේය. ප්‍රඥාවෙන් දකින්නා වූ නුවණැතියා යහගුණයෙන් නැගෙන යහපත් හැසිරීම හඳුනයි. ආර්යයන් හා උතුම් වූවන් හා සුහදව ප්‍රශංසා ලබයි. සංඝයා කෙරෙහි විශ්වාසය ඇතිව නිවැරදි කරගන්නා ලද දර්ශනයෙන් දකි. ඒ තැනැත්තා දිලිඳු නොවේ උඩකු රහිතව ජීවත් වෙයි. මේ හේන් නොවනතියා බුදුන් වහන්සේගේ උගන්වීම් මතකයේ දරා ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ධර්මයෙහිම ජීවත් වෙයි. මහා කස්සප හිමියන් අසුනින් නැගිටමින් කතා කරයි. අපගේ අනුකාරක සභාව වෙනුවෙන් මම කාල හා සුජාතා දෙපළට ස්තුති කරනවා. මේ පසුගිය රාත්‍රී හා දින දෙක තිස්සේ ඔබ දෙදෙනා දැක්වූ ගරු සත්කාර අපද අගේනවා. ඔබගේ මේ සුන්දර මන්දිරයත් අපි සතුටින් භාරගත්තා. ඔබ දෙදෙනාම බුදුහිමියන් සතුට හා ධනය පිළිබඳව ඉගැන්වූ දෙය හදවතටම ගෙන ඇති බව මම විශ්වාස කරනවා. කාල නිවැරදි ආකාරයට හැම විටම ධනය උපයෝගී කරගැනීමේ හොඳම උදාහරණයක් ලෙස ඔබේ පියාණන් හැම කාලයටම මතකයේ රැඳීවි. තමා ලද නිපුණත්වයන් ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. තමාට වඩා වාසනාව අඩු අයගේ දුක හඳුනාගෙන ඒ හැම දිනාටම හැම විටම යහපතක්ම කිරීමට ඔහු සැදී පැහැදී සිටියා. මහා ධනය සම්බන්ධ වගකීම්ද ඔහු දැන සිටියා. පුණ්‍ය කටයුතු සඳහා ආධ්‍යාත්මික වශයෙන් සියලුම දෙනාගේ යහපත පිණිස යොදා ගන්නට වෙහෙසෙන උදවිය වෙනුවෙන් ඔහු සියල්ල වැය කළා. ස්වාමීනි ඔබ වහන්සේලා පසුගිය දින දෙකේදී මෙහි පැමිණ සිටීමෙන් හා අපට දුන් අවවාද අනුශාසනාවලට ස්තුතියි කාල පවසයි ඔබ වහන්සේලා සමග ගත කරන්නට උදා වූ මේ කාලය අපට කිසි විටක අමතක වන්නේ නැහැ කාලත් සුජාතාත් ගරු රහතන් වහන්සේලා අභිමුව වැඳ වැටී නගරේ තම මන්දිරය වෙතට නික්ම ගියහ.